සදහවත් ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට සදහවත් මේ තථාගත සම්බුදු පියාණන් වහන්සේ සම්බුදුම වෙන් දේශනා කරන්නට යෙදුණු නිර්මල ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන අතරවාරයේ බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්නට යෙදුණු සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවකට කාල වේලාව වෙන් කරවා ගන්නටයි මේ සෝදානම් වන්නේ. අද සුපුරුදු පරිදි දේශනාව මෙහෙවන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට එදුණු කහපොළ ශ්‍රීසද්ධර්මාරාම මහා විහාරය, මර්දන්කල්ල කරුණාගල, චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධීශවර කම්මඨානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවතුමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු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 කාරුණික පින්වත්නි බෞද්ධ ආචාර්ය හරහා සෑම බ්‍රාහස්පතින්දා දිනකම ලෝපුරා විකාශනය කරන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරන ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකට දායකත්වයේ ගන්නවා 193 172 බණ්ඩාරනායක පුර මැත්තේගොඩ පදිංචි ජේපී චිත්‍රාණි ජයකොඩි මහත්මිය විසින් ඒ ආරමුණු රාශියක් තියෙන ආරමුණු පිළිබඳව අපි දේශනාව අවසානයේ ඒ පුණ්‍ය ආනුමෝදනා ආශිර්වාද කටයුතු සිදු කරනවා. මොකද පරිලව කියනවා නම් පින් දෙන්න අපිටම යමක් තියෙන්න ඕනේ. පැයක් පුරාවට සිත තුළ උපදවා ගන්න සත්‍යයක් තියෙනවා. ඒ නිවැරදි දේවල් ශ්‍රවණය කරලා ඒක සිතේ ධාරණය කරගෙන ඒ තුළ උපදවා ගන්න සතුටට කියනවා පින කියලා. පින කියන්නේ සතුට. කම් කියන්නේ සිතුවිලි වලට. සතුට සිතුවිලි. උපදවා ගන්නෙ නිවැරදි දෙයක් ශ්‍රවණය කරලා අපි නිවැරදි අවබෝධයක් ලබා ගන්නවා. ඒ පිළිබඳව සතුටට පින කියලා කියනවා. පත්‍ති දාන. පත්‍ති කියන්නේ පින. සතුට දානය. පරිලව ගියට දෙනවා. පත්තානුමෝදන. පත් කියන්නේ පින්. අනුව මෝදනය කියන්නේ සතුට වෙනවා. මේ එහෙනම් මෙලෝකයේ යම්කිසි ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් නිවැරදි ධර්මයක් දේශනා කළා නම් කරලා තියෙනවා නම් ඒ ලෝකේ එකයි. ඒ තමයි තථාගත ධර්මය. අනිත් සියලුම දර්ශන මත ඒ දේශනා ඒ පිළිගැනීම සියල්ල යථා කාලයේදී ප්‍රතික්ෂේප වේ. සත්‍ය මත වෙනකොට අසත්‍යට ඉදෙනේ. රට වෙනවා. එදත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. සියලු අසත්‍ය ප්‍රචාරයන් වලට වැරදි දර්ශන වලට ඉඩ නැති වුණා. තථාගත ධර්ම ලෝකේ පුරා ප්‍රචලිත වුණා. චර්ත බික්කවේ බෞජන හිතාය බෞජන සුඛාය අත්තාය හිතාය සදේව මනසාය. මහණෙනි එකමග දෙන්නේ කැන්දිපා. තනියෙන් එකමග. මේ ධර්ම ලෝකයට දේශනා කරන්නේ. අවබෝධ කරගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. නෙළුම් මල පටන් ගන්නෙ මඩේ ක්‍රම ක්‍රමයෙන් චලයෙන් උඩට එනවා. මුල තියෙන්නේ මඩි. ක්‍රම ක්‍රමයෙන් චලයේ මට්ටමට එනවා. ඒකෙන් මතු පිටට එනවා. අවිලා ලස්සනට පිපිලා පලාතම සුවඳම. පෘථග්ජන පුච්චලයා ඉන්නේ මඩි. ඒ පෘථග්ජන පුච්චල මේ ධර්මයේ අවබෝධය තුළ අර නෙළුම් මල වගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉහළට එනවා. වතුර මට්ටමට ඇවිල්ලා වතුරෙන් ඉහළට ඇවිල්ලා ධර්මය අවබෝධ කරගෙන මුළු විශ්වයම සුවඳවත් කරනවා. අර නෙළුම් මල් පලාතම සුවඳවත් කරනවා වගේ. ඒ අවබෝධය තුලයි. අදත් අවබෝධය පිණිස දහම් දෙසන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ආර්ය න්‍යායක් තියෙනවා. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු. ඒ තුල තමයි අනිකුත් සියලු දික්ටි වලට දික්ටි කියන්නේ වැරදි දැකීම ඒවට ඉඩ නැති වුණේ. ඒ ආර්ය න්‍යාය. ඒ තමයි හේතුඵල. නිවන හැර අනිකුත් සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. ඒ න්‍යායයි තථාගතයන් වහන්සේ ඉදිරිපත්. බණ කියන මම හේතුක ඵලයක්. බණහන ඔය සියලු දෙනා හේතුන්ගේ ඵල. හැබැයි අහන කෙනෙකුත් නෙයි. ඇහෙන කෙනෙකුත් නෙයි. වාඩි වෙලා ඉන්නේ නාම රූප දෙකක් බණ කියන්නේත් නාම රූප දෙකක්. සිත හා සිතුවිලි සතර මහා ධාතුන් එක්ක ක්‍රියාත්මක වෙනවා. මේ ධර්මතාවයේ හේතුඵල යන අනුව අවබෝධ කරගත්තොත් අතීතය පිළිබඳව ගැටලුවක් විසඳෙනවා අනාගතය පිළිබඳව ගැටලුවක් විසඳෙනවා වර්තමානය පිළිබඳව ගැටලුවක් විසඳෙනවා තුන් කල්හිම ගැටලුව විසඳෙනවා සැකය ඉවරයි සැකය ඉවර වෙන්නේ තවත් කරුණු දෙකකින් එක්ක තමයි සක්කාය දිට්ඨියයි සීලපත පරාමාස කියන සංයෝජන. සංයෝජන තුනක් අවසන් වෙනවා. හේතුඵල ධර්මය නිවැරදිව දැනගත්තද දැකගත්තද? පසුගිය දේශනා තුළ පසුගිය දේශනා තුළ මම සූත්‍රයක් ඇසුරු කරගෙන මේ කරුණ එකින් එක එකින් එක පැහැදිලි කරා පටිච්චසමුප්පාදේ. කාලාර කත්තිය වග්ගේ සංයුත්තනිකායේ කාලාර කත්තිය වග්ගේ තුන්වෙනි සූත්‍රය ඥාන වස්තු සූත්‍රය ඥාන කියන්නේ නුවණ වටිනා වස්තුවක් වටිනා වස්තුව ඒ පිළිබඳව දිගහැරීමක් සූත්‍රය ඒ පිළිබඳව දිගහරිනවා පසුගිය ධර්ම දේශනාවෙත් ඊට පිට ධර්ම දේශනාවෙත් ජරා මරණ ඡාති භව උපාදාන තණ්හා වේදනා පිළිබඳව දේශනා කළා. ඥාන 44ක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුලින් පෙන්වලා දෙනවා. උපදවා ගත යුතුයි ඥාන 44ක්. ජරා මරණ පිළිබඳව ඥානය ජරා මරණ සමුදය ඥානය ජරා මරණ නිරෝධ ඥානය ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. යන හතරයි. අපසගිය දේශනාවල තියෙන ඒ ටික හොඳට අහන්න. පිළිවෙලට අහන්න ඕනේ මේ ධර්ම දේශනා මාලා. ಜಾති පිළිබඳව ඥානය, ಜಾති සමුදය පිළිබඳව ඥානය, ಜಾති නිරෝධ ඥානය, ಜಾති නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය දේශනා කළා කියනවා. භවය පිළිබඳව ඥානය, භව සමුදය පිළිබඳව ඥානය, භව නිරෝධ පිළිබඳව ඥානය, භව නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය උපාදාන පිළිබඳව ඥානය, උපාදාන සමුදය ඥානය, උපාදාන නිරෝධ ඥානය, උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය දේශනා කළා. මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. තණ්හා පිළිබඳව ඥානය, තණ්හා සමුදය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. ඥාන හතරයි. වේදනා පිළිබඳව ඥානය, වේදනා සමුදය පිළිබඳව ඥානය, වේදනා නිරෝධ පිළිබඳව ඥානය, වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. ඒකත් දේශනා කරා පසුගිය සතියේ. අද දේශනා කරන්න එතනින් අනිකුත් කරුණු ටික. වේදනාවක් හේතුන්ගේ ඵලයක්. මොකක්ද හේතුව? හට ගැනීමේ අදහසක් වේදනාවෙන් නැහැ. වේදනාව කියන්නේ නාම ධර්මයක්, වේදනාව කියන්නේ සිතුවිල්ලක්. සිතුවිලි අයිති වෙන්නේ නාම ධර්මයන්ට. ඉපදීමේ අදහසක් වේදනාවට, වින්දනයට, විඳීමට නැහැ. ස්පර්ශය වේදනාව උපදවන්නේ නැහැ. ස්පර්ශය නිසා වේදනාව උපදින බව වේදනාව දන්නේ නැහැ. හැබැයි ස්පර්ශය හැර වේදනා උපදවන තව ධර්මතාවයකුත් නැහැ. මේ වේදනා පිළිබඳ පසුගිය සතියේ දේශනා කරා ඒ මානසික අවබෝධයත් එක්ක අද දේශනා කරන්නේ ස්පර්ශය ඉඳලා. ස්පර්ශ පිළිබඳව ඥානයි. ස්පර්ශ කියන්නේ ගැටීම. හැප්පීම. සම්බන්ධ වීමට කියන ස්පර්ශ කියන්නේ. මේ කීයක් තියනවද ලෝකේ? හයක් තියෙනවා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ස්පර්ශ හයයි තියෙන්නේ ලෝකේ. චක්කු සම්පස්ස. ඇහැ බාහිර රූප ස්පර්ශ වෙනවා. වෙනවද? වෙනවා. සෝත සම්පස්ස කනට ශබ්ද ස්පර්ශ වෙනවා. ස්පර්ශ නොවුනොත් ඇහිමේ සිතක් හදන්නත් බෑ. ඇහැට රූප ස්පර්ශ නොවුනොත් දැකීමේ සිතක් හදන්නත් බෑ. බලන කෙනෙක් නැහැ, පෙනෙන කෙනෙක් නැහැ, දකින කෙනෙක් නැහැ. ඒ ස්පර්ශය නිසා තමයි ඉදිරි කටයුතු සිද්ධ වෙන්නේ. ගාන සම්පස්ස බාහිර ගන්ධේ නාසයට ස්පර්ශ වෙනවා. ජීවා සම්පස්ස දිවට රසය ස්පර්ශ වෙනවා. කාය සම්පස්ස කයට පහස සීත උෂ්ණ දෙක ස්පර්ශ වෙනවා. මනෝ සම්පස්ස මනසට අරමුණු ස්පර්ශ වෙනවා. හරිද? ඒතර මේ ස්පර්ශ පිළිබඳව නුවණ. ඒතර චක්කු කිව්වේ හැට. බාහිර රූපයක් නේ සම්බන්ධ වෙන්නේ. වෙන කිසි දෙයක් සම්බන්ධ කරන්න බෑ ඒකට. ඒ කියන්නේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිසි දෙයක් සම්බන්ධ කරන්න බෑ රූපයක් විතරයි. සම්බන්ධ වෙන්නේ ඇහැට. ඒ දෙක නිසානේ සිතක් හැදෙන්නේ. ඒ හැදෙන සිත නාම. අරණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නොවුණා නම් ඒ සිත හදන්න බෑ. එතකොට දැන් අපිට කාරණයක් පැහැදිලි වෙනවා හේතු ඵල. ඒ හේතුඵල මොනවද? ඇස බාහිර රූප දෙකම සතර මහා ධාතු. තදගතිය, දීර්ඝගතිය, උෂ්ණේ වාතය මේක කියන්නේ. බාහිර රූපේ තියෙන තදගතිය, දීර්ඝගතිය, උෂ්ණේ වාතය. වර්ණ ගන්ධ රස ඕජා කියලා හතරකුත් තියෙනවා. ඒ සුද්දාස්ත්‍රක කලාපය මේ සුද්දාස්ත්‍රක කලාපයත් එක්ක සම්බන්ධ කරලා දෙනවා. ඒ කරුණ තුන එකතු කරන ස්පර්ශය. චක්ක විඥානය. ස්පර්ශය. එන්න සංගති පස්ස. එහෙනම් මේ අභ්‍යන්තර සතර මහා ධාතු සුද්දාස්ත්‍ර කලාපය බාහිර සතර මහා ධාතු සුද්දාස්ත්‍ර කලාපයත් එක්ක සම්බන්ධ වුණේ නැත්තම් ස්පර්ශය සිද්ධ වෙන්නේ. ස්පර්ශය නොවුනොත් සම්බන්ධ කරන්නේ බැහැ. ඒකනේ අන්ධය අන්ධ පුච්චලයට රූප ස්පර්ශ කරන්න බැහැ. බිහිරි පුච්චලයට ශබ්ද ස්පර්ශ කරන්න බැහැ. ඒ අනුව ඉදිරි කරුණු සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශ පිළිබඳව ඥාණය. දැන් ස්පර්ශය විසින් සිදු කරන දෙයක් තියනවාද එතකොට? තියෙනවා. ඇහැට රූප ස්පර්ශ කරනවා, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට පහස මනසට අරමුණ. ස්පර්ශ කරනවද නැද්ද? කරනවා. ඒක නාම ධර්මයක්. ඒතරේ නාම ධර්මය ඇති වෙන්න මේ රූප ධර්ම දේ ඒව නෙමෙයිද උපකාර වෙන්නේ? ඇසයි බාහිර රූපයයි. ඒක දෙකක් රූප. කනයි ශබ්දයයි ඒ දෙකක් රූප. නාසයයි ගන්ධයයි ඒ දෙකක් රූප. රූප කියන්නේ සතර මහා ධාතු. දිවයි රසයයි ඒ දෙකක් රූප. කයයි පහසයි ඒ දෙකක් රූප. මනසයි අරමුණේ මනස කියන්නේ නාම ධර්මයක්. බාහිර ධම්ම කියන්නේ රූප ධර්මයක් එක්ක නාම ධර්මයක්. ස්පර්ශය. එහෙනම් ස්පර්ශය පිළිබඳව ඥානෙ නෝන. ඔව් මට තේරෙනවා දැන් ස්පර්ශයක් තියෙනවා. ඒතර මෙතන විඳින කෙනෙක් නැහැ. විඳින්නෙක් නැහැ. විඳවන්නෙකුත් නැහැ. කරන්නෙකුත් නැහැ. කරවන්නෙකුත් නැහැ. මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්න කරන්න නම් ස්පර්ශය ඕනෙමයි. හවුද නැහැ? ස්පර්ශය වගේ. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. එහෙනම් ස්පර්ශ පිළිබඳව ඥානය. ස්පර්ශ සමුදය පිළිබඳව ඥානය. ඒ ස්පර්ශය හදන්නේ මොනවා හින්දාද? සලායතන පච්ච පස්ස. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කළා. සලායතන ආයතන හයක් තියෙනවා. ඒක තමයි හේතුව වෙන්නේ. ඇස නැත්තම් රූප ස්පර්ශ කරන්න බෑ කන නැත්තම් ශබ්ද ස්පර්ශ කරන්න බෑ නාසය නැත්තම් ගඳ සුවඳ ස්පර්ශ කරන්න බෑ දිව නැත්තම් රසය ස්පර්ශ කරන්න බෑ ශරීරය නැත්තම් පහස ස්පර්ශ කරන්න බෑ මනස නැත්තම් අරමුණ ස්පර්ශ කරන්න පිළිගන්නවනේ සත්‍යයක් ඒක එහෙනම් ස්පර්ශ සමුදය පිළිබඳව ඥානෙ ආ ආයතන හයම තමයි මේ ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ ආයතන හය පහළ වුණ නැත්තම් ස්පර්ශය සිද්ධ කරන්නේ බැහැ. ස්පර්ශ නිරෝධ ඥානය. එහෙනම් ස්පර්ශය නිරෝධ කරන්න නම් මොකක්ද කරන්නේ? ආයතන හය නැති කරන්න ඕන. හට නොගන්න තැනටපත් කරන්න ඕන. ඒතර ස්පර්ශ නිරෝධයක් තියෙනවා. ඒ පිළිබඳව නෝන. ඒ පිළිබඳව ඥානයි. ඒ පිළිබඳව නෝන. ස්පර්ශ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානයි. ස්පර්ශය නිරෝධ කරන්න තියෙන පිළිවෙත ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. නුවණින් කල්පනා කළා සම්මා සංකප්ප නුවණින් දැක්ක සම්මා දිටි. මේ ධර්මතාවයම තමයි මේ ධර්මතාවයට ප්‍රත්‍ය වෙන්නේ උපකාර වෙන්නේ ආයතන සලායතන පච්චපස්ස. ආයතන හයක් පහළ වෙන්නේ නැත්නම් සකස් වෙන්නේ නැත්නම් පිළිල වෙන්නේ නැත්නම් ස්පර්ශයක් ලෝකෙ සිද්ධ වෙන්නේම නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතුඵල. ඒතර මේ ඒතර මේ හේතුව නියත වශයෙන්ම ඉදිරි ඵලයට ප්‍රත්‍ය වෙනවද නැද්ද? ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාර වෙනවද නැද්ද? එහෙනම් අන්න එතකොට Nirodhe පිළිබඳව ඥාන. එහෙනම් අපි ආයතන ටික අයින් කරන්න ඕනද නැද්ද? අයින් කරන්න ඕන. ආයතන ටික අයින් කළොත් මේ නිවනයි. ඒකට යන ප්‍රතිපදාව පිළිවෙත් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා පියවර තුනයි. ලෞකික පැත්තට නෙමෙයි ලෝකෝත්තර පැත්තට. සලා දැක ඥාන හතරක් උපදින්න ඕනේ. ඒතර වේදනා පිළිබඳව ඥාන හතරයි, තණ්හා පිළිබඳව ඥාන හතරයි, උපාදාන පිළිබඳව ඥාන හතරයි, භව පිළිබඳව ඥාන හතරයි, ජාති පිළිබඳව ඥාන හතරයි මේ ඥාන ටික උපදවාගෙන ඉන්න ඕනේ පිළිවෙලින්. 44ක් ඥාන ඉපදුනාද සියලු දික්ටි බෙදෙනවා. ආයි වැරදි දැකීම ඇති වෙන්නේ. ආයි යට තව කෙනෙක්ගේ දේශනයක් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයි. යා ධර්මයේ දෙකපු කෙනෙක්. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. යා සම්මා දිට්ඨියට ආපු කෙනෙක්. සම්මා දිට්ඨියට ආවනම් ආයි තවත් දික්ටි වලට පත් කරන්න බෑ යා. විචිකිච්ඡාව ඉවරයි සීලබ්බත පරාමාස ඉවරයි සක්කාය දිට්ඨිත් ඉවර වෙනවා මේකේ. හේතුඵල ධර්මතාවයන්ට අනුව මේක සිද්ධ වෙන්නේ. එහෙනම් සලායතන පිළිබඳව ඥානය, සලායතන සමුදය පිළිබඳව ඥානය, සලායතන නිරෝධ පිළිබඳව ඥානය, සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. ඥාන හතරක්. ආයතන පිළිබඳව ඥාන හතරක් උපදවා ගන්න ඕනේ. ඥාන කියන්නේ නුවණ උපදින්නේ මනසත් එක්ක මනසින් උපදින්නේ. දැනගන්නවා විතරක් නෙමෙයි දැක ගන්නවා. සලායතන. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. එහෙම හයක් තියෙනවා. තියෙනවා. නුවණින් දැනගත්තා නුවණින් දැකගත්තා. දැන් මේ ආයතන කියන්නේ ඇයි? යම් දෙයක් නිපදවන්න දායක වෙච්ච තැන ආයතනයයි. යම් දෙයක් නිපදවන්නේ. ඇඟලුම් ආයතනය. නිපදවන. වෙළඳ ආයතනය. යම් දෙයක් නිපදවන. යම් ආයතනයක යම් දෙයක් නිපදවන. චක්කායතන. සලායතන. චක්කායතන. මේ මොනවද නිපදවන්නේ? ඒ චක්ක විඤ්ඤාණ රූප පිළිබඳව දැනගැනීමේ සිත් හදන්න නම් මේ ආයතනේ ඕනෙමයි මේ ආයතනේ නැතුව රූප දැන් පිළිබඳව දැනගැනීමේ සිතක් බලන්න බැහැ. හැබැයි මේ ආයතනයට විතරක් දැකීමේ සිතක් හදන්න බැහැ. බාහිර රූපෙකුත් ඕන. එතකොට ආයතන දෙක කීයක් එකට තියෙනවද? ආයතන දෙකක් එකට. ආයතන දෙකේම නැති දෙයක් කියනවා. තේරෙනවද කියන්නේ? ආයතන දෙකේම නැති දෙයක් කියනවා. එහෙනම් සලායතන පිළිබඳව ඥානය මේකත් ආයතනයක් කන. මොනවා නිපදවන්නද දායක වෙන්නේ? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත් නිපදවන්නේ. නිපදවනවා. දැන් මේ ශාලාව තුළ ඇහෙන ශබ්ද අනුව තමයි දැන් මෙතන සෝත විඥාන හටගන්නේ. මෙතනින් එළියට ගියාම ශාලාවෙන් එළියට ගියාම එතන තියෙන ශබ්ද අනුව තමයි එතන සෝත විඥාන හටගන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් නිපදවන්න මූලික වෙන ආයතනයක් සෝතායතනිය. බාහිර හැබැයි මෙයාට තනියෙන් උපදවන්න බෑ. බාහිර શબ્දයක් එයාට ඕනේ. ශබ්දායතනය. සෝතායතනය ශබ්දායතන. ආයතන දෙකක් එකතු වෙලා හදන එකක්. සෝත විඥානය. හ්ම්. දැන් කවුද ඒකට හැදි? මම හැදුවද? ආයතන දෙකක් එකතු කරලා හදලා දුන්නා. ආයතන දෙකක් එකතු කරලා හැදුවා. අවබෝධයෙන් ගන්න. පුජ්‍යලෙක් නෑ නේද ඒක? සත්‍යෙක් නෑ නේද? ජීවියක් නෑ නේද? හේතුඵල ධර්මතාවයක්ද තියෙන්නේ? හේතුඵල ධර්මතාවයක් තියෙන්නේ. ගානායතන ගන්ධායතන. තරත් ආයතන දෙකක් තියෙනවා. නාසය. හැබැයි අර තනියෙන් සිත් නිපදවන්න බෑ. ගන්ධයක් එන්න ඕනේ. ගන්ධායතන. තවත් අනිත් ආයතනත් එක්ක සම්බන්ධ වෙනවා. එයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන ආයතනය. ගාන ආයතනයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන ආයතනය මොකක්ද? ගන්ධ ආයතනය. ගඳ සුවඳ. ගත ආයතනය. දෙකේම නැති දෙයක් හදනවා. ඒතර මටද ගඳ? මටද සුවඳ? ඒ හේතුඵලද? ආර්ය න්‍යාය කියන්නේ මොකයි? හේතුඵල නෙකි. මට ගඳක් නැහැ, මට සුවඳක් නැහැ. මට සුවඳ දැනගන්න හැබැයි දැනගැනීමේ සිතක් හදනවා. ආයතන දෙකක් එකතු වෙලා. අනේ සලායතන පිළිබඳව ඥානය. සලායතන කියන්නේ මොනවද? මේකෙන් මොකද කරන්නේ? මේ කොහොමද හැසිරෙන්නේ? ඒ පිළිබඳව නෝන. ප්‍රගාණායතනෙ, ගන්ධායතනෙ දෙක එකතු වෙලා හදනවා ඝන විඥානය. කන තුන එකතු කරන්නේ ස්පර්ශය. ඒක සලායතන. ඒක මේවා ප්‍රත්‍ය වෙන ස්පර්ශයට. ජීව ආයතන රස ආයතන. තාත්තිම ආයතන දෙක. දිව. දිවට රස දැනගැනීමේ සිත් හදන්න බෑ. දැන් මේ නිකන් ඉන්නකොට රස දැනගැනීමේ සිත් හදනවද? මොනවා හරි ඔකේ තියන්න ඕනේ නේ. දිවේ තියන්න ඕනේද නැද්ද? එතකොට මොකද? අන්න ඒ ආයතනේ බාහිර ආයතනයත් එක්ක සම්බන්ධයි. රස ආයතනය. දෙකේම නැති දෙයක් වෙනවා. දිවේ සිත් නැහැ, බාහිර රසෙත් නැහැ. හැබැයි සිතක් හැදෙනවා ආයතන දෙක එකතු වෙච්ච තැන. හේතුඵලද? එහෙනම් සලායතන පිළිබඳව ඥානය. ආ මේගොල්ලෝ කරන්නේ මේ වැඩේ තමයි. මෙතන පෙනෙන කෙනෙකුත් නැහැ, දකින කෙනෙකුත් නැහැ, අහන කෙනෙකුත් නැහැ, හෙන කෙනෙකුත් නැහැ, ගඳ සුවඳ දැනගන්න කෙනෙකුත් නැහැ, දැනෙන කෙනෙකුත් නැහැ, රස දැනගන්න කෙනෙකුත් නැහැ, දැනෙන කෙනෙකුත් නැහැ. හැබැයි වරදවා ගන්නවා මම කියන දික්තිය තුළ ඉඳගෙන. මම දකිනවා, මම අහනවා. මට සුවඳයි, මට ගඳයි, මට රසයි. එහෙම නේද ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒකට එහෙම ගත්තම හරි දේ. වැරදි. දැන් හේතුඵල වශයෙන් දැක්කොත් ධම්මටිති ඥාන කියලා කියනවා. ධර්මය තුළ නුවණ පවතිනවා. නිවැරදි ධම්මටිති ධර්මය තුළ පවතිනා වූ නුවණ වර්තමානයේ මොහොතේ සිදුවෙන ක්‍රියාව තුළ හේතුඵල ධර්මයන්ට අනුව තමන්ගේ නුවණින් අවබෝධ කරගත්තා. ආ මේ විඳින කෙනෙකුත් නෑ විඳවන කෙනෙකුත් නෑ මේ හේතුඵල ධර්මයන් මේ අනුව මේක සිද්ධ වෙන්නේ. පැහැදිලිද මං කියන්නේ? එහෙනම් සලායතන පිළිබඳව ඥානය සලායතන හේතු පිළිබඳව ඥානය. ඒකට තව තියෙනවා කය, කාය ආයතනය, පොට්ටබ්බ ආයතනය. කාය ආයතන කිය ශරීරයට. ඒකට තනියෙන් සිතක් ඉපදවන්නේ. සීතල හෝ උෂ්ණ ශරීරයට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ආයතන දෙකක් එකතු වෙලා හැදුවා කාය විඥානය. ඒතර මටද සීතල මටද උෂ්ණ අර සීත උෂ්ණ මේ ශරීරයේ ස්පර්ශ වීම නිසා හැදුණද කාය විඥානය. දැන් බලන්නකෝ අපෝ මුලා කළා කියන වාක්‍යය. මුලා කළා නේ ඒකට මොහේ කිව්වා. අවිද්‍යාව කිව්වා. අවිද්‍යාවවත් මොහය තුල ඉන්න තාක්කල් කරන්නේ දකින්නවා කරවන්නේ දකින්නවා. බලන්නේ දකින්නවා බලන කෙනෙක් දකින්නවා අහන්නේ දකින්නවා අහන කෙනෙක් දකින්නවා අවිද්‍යාව මුලාව මෝහය තුල ඉන්න තාක්. ගඳ සුවඳ දැනගන්න කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා. නමුත් එහෙම සිද්ධ වෙන්නේ එහෙම කෙනෙක් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාව මොකේද? නාම රූප දෙකේ. නාසය කියන්නේ රූපයක් බාහිර ගන්ධය කියන්නේ රූපය දෙක නිසා හැදෙන සිත නාමය. රූප දෙකක් නාමයට ප්‍රත්‍යයයි. දිවයි රසයයි රූප දෙක ඒ දෙක ප්‍රත්‍යයයි. ජීව විඥානයේවත් රස දැන ගැනීම සිතට. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. පැහැදිලිද කියන්නේ? ආයයි පහස. රූප ධර්ම දෙකක් ඒ පිළිබඳව දැනගැනීමේ සිතක් හදුවා නාම ධර්මයක් රූප ධර්ම දෙකක් ප්‍රත්‍යය නාම ධර්මයි. රූපයට මම කියන්නත් බෑ නාමයට මම කියන්නත් බෑ. නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. දැන් තේරෙනවද? දැන් පැහැදිලි. එහෙනම් මනස නාම ධර්මයක්. බාහිර අරමුණු එක්ක රූප ධර්මයක් අපි අරමුණු කරනවා එක්ක විඳීමක් එක්ක හඳුනාගත්ත දෙයක් එක්ක බලවත් වෙච්ච සිතක් අපි අරමුණු කරනවා නාම රූප දෙකක් තමයි අරමුණු කරන්න තියෙන්නේ මනසට බාහිර ඒ ආරම්මණයක් ගන්නවා මනසේ දෙක නිසා හැදෙන මනෝවිඤ්ඤාණය. ඒ ආරම්මණයක් ගත්තේ නැත්නම් මනෝවිඤ්ඤාණයක් හදන්න බැහැ. අන්න සලායතන පිළිබඳව ඥානයද සලායතන හේතු පිළිබඳව ඥානය. සමුදය පිළිබඳව ඥානය. ආයතන හය හැදිවි කවුද? ඒකට උදව් කළේ කවුද? ඒකට උපකාර කළේ කවුද? සහයෝගය දුන්නේ කවුද? නාම රූපච්ච සලායතන. නාම රූප දෙකයි. නාම රූප තමයි සලආයතනයට හේතුව. නාම රූප දෙක නැති වුණොත් ආයතන නිරුද්ධයි. අන එතකොට සලආයතන පිළිබඳව ඥානය, සලආයතන සමුදය පිළිබඳව ඥානය, සලආයතන නිරෝධ ඥානය. එහෙනම් ආයතන හය නිරුද්ධ කරන්න නම් නැති කරන්න නම් පැවැත්ම අවසන් කරන්න නම් අපි අවසන් කරන්න ඕනේ නාම රූප දෙකයි. නාම රූප පච්චස ආයතන. ආයතන හයට උපදවන්න උපදින්න බැහැ. නාම රූප දෙක ආයතන උපදවන්නේත් නැහැ. ආයතන හය දන්නේත් නැහැ නාම රූප නිසා ආයතන හය උපදිනවද කියලා ආයතන හය දන්නේත් නැහැ. හැබැයි නාම රූප හැර ආයතන හය උපදවන වෙන ධර්මතාවයකුත් නැහැ. ඒකයි මේකේ තියෙන ගැඹීර බව ගැඹුරු බව ඒකයි. එහෙනම් සලායතන පිළිබඳව ඥානය සලායතන සමුදය නාම රූපයි. නාම රූපයෙන් කරොත් සලායතන ක්‍රියාත්මක වෙන්නේ ඒ නිවනයි ඒ Nirodhayයි ඒට යන මග ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඥාන හතරයි. සලායතන පිළිබඳව ඥාන හතරයි. නාම රූප පිළිබඳව ඥාන හතරයි. නාමයක් දන්නවා රූපයක් දන්නවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාමයි. වේදනා සංඥා සංකාර විඥාන නාම අනිත් සියලුම දේවල් රූප තේරෙනවද නාම රූප වේදනාව කියන්නේ නාම ධර්මයක් සංඥාව කියන්නේ නාම ධර්මයක් චේතනා කියන්නේ නාම ධර්මයක් සිත තුළ ගොඩනැගෙන සිතුවිලි චේතනා ස්පර්ශ කියන්නේ නාම ධර්මයක් මානසිකාර කියන්නේ නාම ධර්මයක් වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාම ධර්මයි. සම්බන්ධ වෙලා තියෙන රූපත් එක්ක. නැද්ද? විඳින්න නම් රූපය ඕනෙමද නැද්ද? සතර මහා ධාතු ඕනෙමද නැද්ද? රූපය කියන්නේ සතර මහා ධාතු. ඇහෙන් වින්දත්, කනෙන් වින්දත්, නාසයෙන් වින්දත්, දිවෙන් වින්දත්, කයෙන් වින්දත්, මනසින් වින්දත් මේ බාහිර රූප ඕනෙමද නැද්ද? අභ්‍යන්තර රූපත් ඕනෙමද නැද්ද? අභ්‍යන්තර රූපත් ඕනේ. රූපකයේ සතර මහා ධාතුන්ට. ඒතර සර සතර මහා ධාතු රූප. වේදනා සංඥා සංකාර විඥාන නා නාම රූප. ඒතර නාම රූප පිළිබඳව ඥාණය නාම රූප සමුදය පිළිබඳව ඥාණය. නාම රූප නිරෝධ ඥාණය නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය එතනස් ඥාන හතරක් තියෙනවා. තේරෙනවද? නාම රූප ඥානය. දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? ඔව්. පුජ්‍යලෙන් නැද්ද? නැහැ. සත්‍යේ නැහැ. ධර්ම මානසිකාරය තුළ පුජ්‍යලෙක් සත්‍යයේ ජීවේ දකින්න බෑ. එහෙම දකිනවා නම් අවිද්‍යාව තුළ ඉඳන් තමයි බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පැහැදිලිවම මහණෙනි යම් කිසි කෙනෙක්ගේ මනස පවතිනවා නම් සත්පුජ්‍යල සංඥාව තුළ අවිද්‍යාව යම් කෙනෙකුගේ මනස පවතිනවා නම් පරමාර්ථ ධර්මයන් තුල මේ හේතුඵල ධර්මයන් තුල නාම රූප දෙකේ ක්‍රියාවලිය තුල නිවැරදිව මනස පවතිනවා නම් විද්‍යා දැන් එතකොට අපි මනස වැඩිපුර තියෙන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද සත්පුජ්‍යල සංඥාවෙන් ඉඳන් බලනවා නම් අහනවා නම් දැනෙනවා නම් අවිද්‍යාව හේතුඵල ධර්මයන්ට අනුව නාම රූප දෙකේ ක්‍රියාවලියක් තියෙනවා කියලා පරමාර්ථ වශයෙන් දකිනවා නම් මනසින් දැනගන්නවද දැකගන්නවද අනේනේ විද්‍යාව දැන් අපිට ඕනේ මොකක්ද දෙකෙන් විද්‍යාව උපදවා ගන්නද තවදුරටත් අවිද්‍යාව තුළ හිර වෙලා ඉන්න බෑ අවිද්‍යාව තුළ හිර වෙලා හිටිය ඇති දැන් අපි අපි දැන් එන්න ඕනේ විද්‍යාවට එහෙනම් නාම රූප පිළිබඳව ඥානේ නාම රූප සමුදය පිළිබඳව නාම රූප දෙක හැදීකෝ. විඥාන පත්‍ය නාම රූප. විඥාන පත්‍ය නාම රූප. විඥානයේ හැදී. මොන විඥානයේද? කර්ම විඥානය. ඒතර කර්ම විඥානයක් නාම රූප දෙකට ප්‍රත්‍ය වුණේ කොහොමද? ඒතකොට නාම රූප පිළිබඳව ඥානය නාම රූප සමුදය පිළිබඳව ඥානය ප්‍රතිසන්දි විඥානයයි නාම රූප දෙකේ ආරම්භය ඇති කරලා දුන්නේ. ප්‍රතිසන්දි විඥානය අයින් කළා නම් නාම රූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙයිද? නාම රූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානය ප්‍රතිසන්දි විඥානය අයින් කළා. එතකොට අපි ප්‍රතිසන්දි විඥානය අයින් කළා මේ භාවේ නෑ නේ ගත්තයි. මවගේ ගර්භාෂයට ආවනේ ඔක්කොම. මොකක් කරන්නද? පෙර භවයේ කරගත්ත කර්මවල පැටලිච්ච විඥානයක් තරං ආවේ. කර්මවල පැටලුනේ නැත්තම් විඥානය කර්ම අහෝසි කරලා තිබ්බනම් පෙර භවයේ අපි ප්‍රතිසන්දි විඥානයක් ගන්න බෑ කර්මයෙන් තමයි ප්‍රතිසන්දි විඥානය ගත්තේ. එහෙනම් නාම රූප පිළිබඳව ඥානෙ නාම රූප සමුදය පිළිබඳව ඥානෙ ප්‍රතිසන්දි විඥාණයම නෙමෙයිද නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ මවගේ ගර්භාෂය මම ඔයිට කලින් කියලා දීලා තියෙනවා යුක්තාණුවනේ තියෙන එක ස්ත්‍රී ඩිම්බත් පුරුෂ සක්‍රාණු සංසේතන වීමෙන් හැදෙන මොකක්ද? යුක්තාණුව. ඒ යුක්තාණුවයි රූපයටනේ සතර මහා ධාතුන්ට. ඒ සතර මහා ධාතුන්ට විතර ක්‍රියාත්මක වෙන්න බෑ. ඇයි? සතාගතයන් වහන්සේ පැහැදිලිව දේශනා කළා කර්ණ තුන සම්පූර්ණ වුණොත් විතරයි සත්‍යයේ ක්‍රියාව පටන් ගන්න. මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනේ. චුත වෙච්ච සත්‍යයේ අර කර්ම විඥානයත් එක්ක පැටලිච්ච මනසක් බහින්න ඕනේ මේක ප්‍රතිසන්ද විඥානය. එහෙනම් නාම රූප දෙකට සමුදේ මොකද්ද? ප්‍රතිසන්ද විඥානය. ඔව් ප්‍රතිසන්ද විඥානය. දැන් ප්‍රතිසන්ද විඥානය අයින්කොල. නාම රූප දෙකේ කියව පටන් ගන්නෑ. ඒකෝ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පස්සේ බුදුවරයන් වහන්සේලා කර්ම විඥාන හදන්නේ. ද විඥානය හැදෙන. එයාලට ඒ ජීවිතය තුළ විඥාන හැදෙනවා. හැබැයි කර්ම විඥාන හදන්නේ අපි මොනවද හදන්නේ? චේතනාත් එක්ක පැටලිච්ච කර්මත් එක්ක පැටලිච්ච විඥාන අප ගොඩනගනවා. අර හැයි රූපයයි නිසා හැදෙන විඥානය කර්ම විඥානයක් කරගන්නවා සිත බලවත් කරලා ඒකට ආසාවෙන් ඇලිලා එහෙම නැත්නම් ඒකට අමනාපෙන් ගැටිලා. සිත බලවත් වෙනවද? ආශාවෙන් ඇලුනත් සිත බලවත් වෙනවා. ඒ රූපය පිළිබඳව අමනාප සිතක් තරහ සිතක් ඇති වුණත් දේශයෙන් බලවත් වෙනවා. දෙකට ඉඩ දුන්නේ මොහේ හින්දා. රහතන් වහන්සේ පසේ බුදුවරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇලීමයි ගැටීමටයි මොකද කළේ කියන්නේ? අපි මොකද කරන්නේ? ඇලීමයි ගැටීමයි. ඔව් ඇලීමයි ගැටීමයි තුල විඥාණය බලවත් වෙනවා. කර්ම විඥානයක් වෙනවා. ඒතර කර්ම විඥානය තමයි බහින්නේ ඒ තමයි සමුදය. එහෙනම් නාම රූප පිළිබඳව ඥානය නාම රූප හේතු හේවත් සමුදය පිළිබඳව ඥානය නාම රූප නිරෝධ ඥානය නාම රූප දෙක නැති කරන්න නම් ප්‍රතිසන්ද විඥානය නැති කරන්නම ඕනේද නැද්ද? ඒ නාම රූප නැති කිරීම පිළිබඳව පිළිපැදිය යුතු ධර්මය ආර්ය අෂ්ටාංගික ඒ ඥානෙ නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය නාම රූප දෙක නැති කරන්න නම් විඥාණය නැති කරන්න ඕනේ එතකොට ඒ පිළිබඳව ප්‍රතිපදා ඥානය සීල සමාධි ප්‍රඥා විඥාණය පිළිබඳව ඥානය ප්‍රසන්දි විඥානය. දැන් කතා කරන්නේ ප්‍රසන්දි විඥානය ගැන මේ පටිච්චසමුපාදේ. ඒතර විඥානය පිළිබඳව ඥානෙ විඥාන සමුදය පිළිබඳව ඥානෙ. විඥාන නිරෝධය පිළිබඳව ඥානය විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ඥානය. දැන් විඥානය දන්නා. විඥාන කීයක් තියෙනවද ලෝකේ? ගොඩාක් තියෙන හැබැයි ප්‍රධාන වශයෙන් හතක් තියෙනවා. එකක් තියෙනවා ඇසයි රූපයයි නිසා හැදෙන විඥානය. චක්ක විඥානය. තව විඥානයක් තියෙනවා කනයි ශබ්දයයි නිසා හැදෙන විඥානය. සෝත විඥානය. තව විඥානයක් තියෙනවා නාසයයි ගන්ධයයි නිසා හැදෙන විඥානයක්. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් ගන්න විඥානය. තව විඥානයක් තියෙනවා දිවයි රසයයි නිසා හැදෙන විඥානයක්. චිව විඥානයක්. කයයි පහසයි නිසා හැදෙන විඥානයක් තියෙනවා කාය විඥානයක් මනසයි අරමුණ නිසා හැදෙන විඥානයක් තියෙනවා මනෝ විඥානයක් කයයි තව විඥානයක් තියෙනවා සංකාරපච්චය විඥානම් ප්‍රතිසන්දි විඥානය තව තියෙනවා විපාක විඥාන තියෙනවා සෑම මොහොතකම විඳින්නේ විපාක විඥාන එහෙන් රූප දැක්කලා ඒක රමණීය රූපයක් නම් ඒකත් විපාක විඥානයක් ඒ රූපය එච්චරම අලංකාර ලස්සන ප්‍රණීතනේ මධ්‍යස්ත වශයෙන් නම් එතන තියෙන්නේ ඒ මධ්‍යස්ත විඥානය. ඒ රූපය දුර්වර්ණන්න අප්‍රියන එතන තියෙන්නේ හීන විඥානයක්. ඒත් විපාක. එහෙන් තුනක් තියෙන විපාක විඥානය. කනෙන් තුනක් තියෙනවා, නාසයෙන් තුනක් තියෙනවා, දිවෙන් තුනක් තියෙනවා, කයෙන් තුනක් තියෙනවා, මනසෙන් තුනක් තියෙනවා විපාක විඥාන. ප්‍රධාන වශයෙන් විඥාන හතයි. තියෙනවද විඥානය? තියෙනවද? විඥානය කියන්නේ අරමුණ දැනගන්නවා. දැනගන්නනේ අරමුණ. පිළිබඳව දැන ගැනීම විඥානය. එහෙනම් විඥානය පිළිබඳව ඥානය විඥාන සමුදය. ඒතර ප්‍රතිසන්දි විඥානය දැන් කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය නම් සමුදය නම් සංස්කාරපච්චය විඥාන. සංකාරපච්චය විඥාන. සංස්කාර. අන්න සමුදය. ඒතර සංස්කාර අයින් කළොත් සංස්කාර කිව්වේ කර්ම වලට. චේතනාවලට. සංස්කාර හේවත් චේතනාවෙන් කළ ප්‍රසන්ද විඥානයක් වහින්නේ නැහැ. ප්‍රසන්ද විඥානයට අර යුක්තාමිය දැසගන්න බැහැ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සලායතන පිළියෙල වෙන්න බෑ. සලායතන පිළියෙල වුණේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැත්නම් විඳින කෙනෙක් නැහැ. විඳින්නත් බෑ. වේදනාවක් නැහැ. වේදනාවක් නැත්නම් ඇලෙන්නෙත් නැහැ. ඇලෙන්නේ නැත්නම් තදින් අල්ලගන්නෙත් නැහැ. උපාදානයක් නැහැ. උපාදානයක් නැත්නම් භවයකුත් නැහැ. භවයක් නැත්නම් පහළ වීමකුත් නැහැ. පහළ වීමක් නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti අවසන්. අවසන් වෙන්නේ දුක් ටික අවසන් වෙන. ඒ අවසන් වෙන දුක් ටික తాවකාලිකව නෙමෙයි. කාලයකට නෙමෙයි. මොහොතකට නෙමෙයි. සදාකාලික අවසන්. ඇයි? ප්‍රතිසන්දියක් නැහැ. ප්‍රතිසන්දි විඥානය බැස්සේ නැහැ. ප්‍රතිසන්දි විඥානය බැස්සනම් යම් තැනක ඒක දිව්‍ය ලෝක 6 වෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 වෙන්න පුළුවන්. අරූපාවචර තල 4 වෙන්න පුළුවන්. මේ සතර අපාය වෙන්නත් පුළුවන්. විඥානයේ බැස්ස තැන නේද නාම රූප දෙක ක්‍රියා වෙන්නේ. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අරූප තල හතරේ නාම ධර්ම විතරයි. අසඤ්ඤතලේ රූප ධර්මයක් විතරයි අනිත් සෑම තැනකම නාම රූප. විඥාන පත්‍ය නාම රූප. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය සැපයි කියලා හිතනවද? දුකයි කියලා හිතනවද? ආ දුකයි ප්‍රතිසන්දි විඥාණය. දුක්ඛාරය සත්‍යයයි කියන්නේ. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය පිළිබඳව ඥාණය ඒ විඥාණය ඇති කරන සමුදය හේතුව පිළිබඳව ඥාණය ඒ හේතුව නැති කිරීම පිළිබඳව ඥාණය විඥාන නිරෝධය පිළිබඳව ඥානය විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිවෙත පිළිබඳව ඥානය. දර සංස්කාර අයින් කළොත් විඥානේ පැවැත්ම ඒකට තමයි පිරිනවන් පානවා කියන්නේ. ඒ තමයි පිරිනවන් පානවා කියන්නේ. මේ ප්‍රතිසන්දි විඥානය බැසගත්තේ නැත්තම් එයාට සසරක් භවයක් පණවන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. කාම භවෙත් නැහැ, රූප භවෙත් නැහැ, රූප භවෙත් නැහැ. ප්‍රසන්න විඥානේ බැස්සේ නැහැ. බැස්සේ නැත්තම් නිවුණා. ඒ Nirodhe නිවනයි. ඒකට මාර්ගය අරස්ඨාංගික මාර්ගය. වෙන මාර්ගයක් තියෙනවද? වෙන කිසිම මාර්ගයක් නැහැ ලෝකේ. සියලු දුක් වලින් මිදෙන්න. සියලු දුක් වලින් නිදහස් වෙන්න. එහෙනම් සංස්කාර පිළිබඳව ඥාන හතරයි. සංස්කාර පිළිබඳව ඥානය සංස්කාර හේතු පිළිබඳව සමුදය පිළිබඳව ඥාන සංස්කාර නිරෝධ පිළිබඳව ඥානය සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය ඥාන හතරයි සංස්කාර කිව්වේ කර්මවලට කොහෙන්ද කර්ම කරන්නේ කයෙන් තුනයි සත්ත්ව මරණ හොරකම් කරනවා ලාමක සේවනයක් කරනවා වචනයෙන් හතරයි බොරු කියන සේලම් කියන පරුෂ වචන කියන වැඩ කරන්නේ තිස් වචන කතා කරනවා මේවෙන් සිත් බලවත් වෙනවද? සිතෙන් තුනයි. විෂම ලෝභය තියෙනවා. දේශය තියෙනවා. මිත්‍යා දිට්ඨිය තියෙනවා. සිතෙන් තුනයි. මේ සිත වැරදි පැත්තට හැරෙව්වොත් අකුසල කර්ම. මේ වලින් මිදුණොත් කුසල කර්ම. කයෙන් තුනයි වචනයෙන් හතරයි සිතෙන් තුනයි 10යි දස අකුසල කර්ම. ඒකෙන් මිදුණොත් ඒ 10 නොකරොත් කුසල කර්ම. හැබැයි දෙකෙන් එකක් ගන්නවා විඥානේ. එක කුසල සිතුවිල්ලක් ගන්නවා එක අකුසල සිතුවිල්ලක් ගන්නවා. අකුසල කර්ම කරන්න මූලික වෙනවා ආසාවයි තරහවයි මුලාවයි. කුසල් කරන්න මූලික වෙනවා අලෝභ අධේශමව පරිත්‍යාග සීලී සිතයි කරුණාමයි ත්‍රිසාගත සිතහා ප්‍රඥා සාගත සිත කර්මය කර්මඵල විශ්වාස කිරීම ලෝභ දේශ මොහ අකුසල මූල ධර්ම කුසල වලට මූල ධර්ම අලෝභ අධේශ අමෝහ දැන් මේ පිළිබඳව නොදන්නාකම හින්දානේ කර්ම කරන්නේ එහෙනම් සංස්කාර පිළිබඳව ඥානෙ සංස්කාර හේතු පිළිබඳව ඥානෙ සංස්කාර නිරෝධ පිළිබඳව ඥානෙ සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානෙ දැන් එතකොට මේ භවයේ සංස්කාර කරනවද මෙතනින් එහාට? ඒතර සංස්කාර කියන්නේ නාම ධර්මයක්. විඥානය කියන්නේ නාම ධර්මයක්. පුජ්‍යලේ සංස්කාර කරන්නේ සිතවිල්ලක් විතරයි උපදින්නේ. ඒ සිතවිල්ල ඉදිරි සිතවිල්ලට ප්‍රත්‍යයයි උපකාර වෙනවා. සංස්කාර නැමැති සිතවිල්ල විඥාන නැමැති සිතවිල්ලට ප්‍රත්‍යයයි උපකාරයි. ඒතර නාමයේ නාමයට ප්‍රත්‍යයද? පුජ්‍යලේද කර්ම කරන්නේ. නෑ. සිතවිල්ලක් විතරයි කර්ම කියන්නේ සිතුවිලි වල. සිතුවිලි වල බලවත් බවට කර්ම කියන්නේ චේතනා කියන්නේ. ඒතකොට ඒ සිතුවිල්ලට කියන්නේ නාම ධර්ම. ප්‍රතිසන්දි විඥානය කියන්නේ නාම ධර්මයක්. හ්ම්. ඒතර සංස්කාර නැමැති නාම ධර්මයන් ප්‍රතිසන්දි විඥානය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද නැති. ඒතර සත්‍යයද ඇදි. පුජ්‍යලෙද ඇදි. කෙනෙක්ද ඇදි හේතුඵලද. ආ ඒක තමයි ධර්ම අවබෝධය. ඥාන හතරක් එකන. සංස්කාර පිළිබඳව ඥාන සංස්කාර හේතු පිළිබඳව ඥාන, ඒ සංස්කාර නිරෝධ පිළිබඳව ඥාන, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානයි. දැන් ඥාන හතරත් උපදවා ගන්න ඕනේ. ඒතර සංස්කාර නැති කරන්න නම් මොකද නැති කරන්න? හ්ම්. අවිද්‍යාව නැති කරන්න. අවිද්‍යාව හේතු. අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥානං විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලආයතනං සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදානං උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති හම්බ වෙනවද නැද්ද මොනවාද හම්බුනේ <laughs> ජරා මරණ දෙකයි හම්බෙලා තියෙන්නේ. දැන් මොනව හදලාද? සංස්කාර හදන්න ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානයක් ගත්තා. එතන ඉඳලා ක්‍රියාත්මක වෙවිලා ක්‍රියාත්මක කරගෙන කරගෙන කරගෙන එකින් එකට එකින් එකට ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා ගෙනෙලා දැම්මා. ජරා දැන් ඒ ටික තියෙනවා නේද? ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්ස, කායික දුක්, මානසික දෝමනස්, ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියන් අයක්‍රී කැමැති දෑ නොලැබී අකමැති දේවල් ලැබි දැන් මොනවද හම්බුනේ අර සිතුවිලි හදන්න ගිහිල්ලා ලෝභය ද්වේෂයත් මෝහයත් එක්ක පැටලිච්ච සිතුවිලි හැදුවා අලෝභයත් අද්වේෂයත් අමෝහයත් එක්ක පැටලිච්ච සිතුවිලිත් හැදුවා දැන් සිතුවිල්ලක් විතරයි නේද ඒවා ඇයි මේ සිතුවිලි වලින් හදලා මේ මේ විදිහට මේ සිතුවිලි හදලා ප්‍රයෝජනයක් තියනවද? ගිහින් දාන්නේ කොහටද? අර දුක්ගොඩට දාලා නේද දැන් තියෙන්නේ. ඒකට ප්‍රසන්න විඥානයක් මේ භවයට අරන් ආපේක හොඳයිද? එහෙනම් මේ භවයෙන් ප්‍රසන්න විඥානයක් ඊගා භවයට ගෙනියන එක හොඳයි. එහෙනම් අයින් කරන්න. අයින් කරන්න. හේතු අයින් කරොත් බලන්නේ. ඵලයේ දුක් නම් හේතුව සමුදය හේතුව කියන්නේ සමුදය. එහෙනම් සංස්කාර හැදුවේ නැත්තම් ඉවරයි නේද? ඒතර විද්‍යාවට ආවා. ඒතර අවිද්‍යාව ඉවරයිනේ. සංස්කාර හදන්නෙම අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව තිරණ සංස්කාර හදනමයි. අවිද්‍යාව කිවි දුක දන්නේ. දුකට හේතුව දන්නේ. දුක නැති කිරීම දන්නේ නැති කිරීමේ මාර්ගය දන්නේ. පෙර භවය දන්නේ අනාගත භවය දන්නේ පෙර භවය හා අනාගත භවය දන්නේ පටිච්ච සමුප්පාද ධර්මය දන්නේ අවිද්‍යාව දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අඥානං කියන්නේ ඥානෙ නෑ කුබ්බන්තේ අඥානං පෙරභවය දන්නේ නැහැ මේ දේ කරගෙන මෙතනට ආවේ මං කියලා අපරන්තේ අඥානං මේ දේ කෙරුවොත් මේ විදිහටම ඒකව භවයට යන්නේ කියලා තේරෙන්නේ නැහැ කුබ්බන්තේ අපරන්තේ අඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව දැන් ගන්න සංස්කාර හැදුවොත් ගිහින් දාන්නේ දුකට අයිති වෙන්නේ දුක් ටිකක් කියලා ප්‍රසන්දි විඥානයක් අරන් ඉදිරියට යන්න ඕනේ. එහෙනම් දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. උබ්බන්තේ ඥාන. පෙර භවයේ මට මේක කරගන්න බැරි නම් දැන් හැබැයි මේ භවයේ මේක මම කරනවම තමයි. සමාවයම්. නිවැරදි සිහිය ගන්න සම්මා සති එකග වූ සිතින් ධර්ම අවබෝධ කරගන්න සමාධි. තේරෙනවද? සමාවයම් ඕනේ ඉදිරියට. සම්මා දිට්ඨියයි සම්මා සතියත් ඕනේ. මේ කර්ණ තුන ගන්න ළඟට එකට කරන්න පුළුවන් මේ බලය. මේ ධර්මයේ නිවැරදිව දන්නවනම් චුල්ලසෝතාපන්නයි. චුල්ලසෝතාපන්න කියන්නේ ඔකට ලකුණු දාගන්න. සෝතාපන්නයි. අපය දරවල් ලැබුවා. പ്രേත ලෝකේ දරවල් ලැබුවා. තිරිසන් ලෝකේ දරවල් ලැබුවා. බව හතක් තසීමාවේ අටවෙනි වර මේ පැවැත්ම ගලාගෙන යන ක්‍රමය ඉවරයි. මේ ගලාගෙන යන ක්‍රමයක් තියෙන පැවැත්මක් ප්‍රවෘතියක් තියෙන්නේ. ඒ ප්‍රවෘතිය මොකේද? නාම රූප දෙකේ. එහෙනම් අවිද්‍යාව නැති කරන්න ඕනේද? විඥා උදපාදි. තථාගතයන් වහන්සේ එතකන් කිව්වේ නෑ විඥා උදපාදි කියලා. අවිද්‍යාව තුළ ඉන්නකම්. විද්‍යාවට ආපු ආවට පස්සේ අවිද්‍යාවත්තේ වශයෙන් විරාග නිරෝධ සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස දුක්ඛදක්. නිරුච්ඡන්ති අවසන්. දුක්ඛදී අවසානය එකයි. නැත්තම් පවතිනවා. පැහැදිලිද ධර්ම දේශනාව අවසන් දැන් ඥාන 44ක් මේ ධර්ම දේශනා තුනක් තුළ තියෙනවා ඥාන හතරක් ඥාන 44ක් ඔය හතරට කිව්වේ ඥාන වස්තු බුදුරජාණන් වහන්සේ සවැත් නුවර භික්ෂුන් වහන්සේලාම කළ දේශනා කරමින් මහණෙනි මම ඔබලාට 44ක් ඥාන වස්තු දේශනා කරනවා එතකොට සංස්කාරය හතරයි විඥාන හතරයි නාම රූප හතරයි සලආයතන හතරයි පස්ස හතරයි වේදනා වේදනා හතරයි තණ්හා හතරයි උපාදාන හතරයි භව හතරයි ඡාති හතරයි ජරා මරණ හතරයි 44ක් ඥාන උපදවා ගන්න. සත්‍ය දසත්‍යද මේ කිවි. ඒකම තමයි ලෝකේ. ඒ බෞද්ධ දර්ශනයයි. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරන මැදට දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසන. සානසෙන්න බබ සෑම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනාව වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමි